සම්බුද්දස්ස නචතුද්දං සමාචරේ කිංචේ යේන විඤ්ඤෝ පරේ උපවදය්‍යෝ සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මීය මෙත්ත සූත්‍රයේ තුන්වෙනි ගාථාව පළවෙනි ධාතාව සාකච්ඡා කළා ලෝකෝත්තර ගමනේ යන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකේ මොන වගේ සුදුසුකම් ලබා සිටින්න ඕනේද මේ මාර්ගයේ වඩන්ට මොන වගේ හැකියාවන් Taman තුල තියෙන්න ඕනේද කියන එක ගැන අපි පළවෙනි ධර්ම දේශනාව තුළ සාකච්ඡා කළා දෙවෙනි ධාතාරත්නය තුළින් අපි ඒ ආර්ය උත්තමයන් වහන්සේ මොන වගේ ಗುಣධර්ම වැඩි යුතුද මොන වගේද මේ නාම රූප ධර්මයේ තුල කටයුතු කළ යුත්තේ ක්‍රියා කළ යුත්තේ කියන මේ උත්තරී ಗುಣධර්ම ගැන අපි සාකච්ඡා කළා. අද ඒ වගේම විශේෂ ಗುಣධර්මයක් අපි සාකච්ඡා කරනවා තුන්වෙනි ගාථා රත්නය තුලින් ඒ තමයි නසකුද්දං සමාතරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ ගාථා රත්නේ තථාගතයන් වහන්සේ අමුතුවෙන් කල්පනා කරලා දේශනා කරපු එකක් නොමේ 500ක් ස්වාමින් වහන්සේලා ඒ හිමාලයේ තපෝවනයේ අතර Tamanta තියෙන ප්‍රශ්න කරදරات එක්ක තථාගතයන් වහන්සේ අභිමුඛයට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ අපට මේ මේ ප්‍රශ්න කරදර තියෙනවායි කියලා දැනගත්තාම තථාගතයන් වහන්සේ සම්බුද්ධ ඥාණයෙන් කල්පනා කළා මේ ප්‍රශ්නයට තියෙන හේතුව මොකද්ද කියලා. ඒකේ හේතුව තමයි අනිත් අයගේ කරදර Taman ඉවස ගන්න බෑ. Tamanගේ කරදර අනිත් අයට ඉවස ගන්න බෑ. මේ වගේ එක්කෙනාට එක්කෙනා ඒ ඉවස ගැනීමේ හැකියාව නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. එහෙනම් ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොටම තම තමන් වහන්සේලාට සුදුසු ධාතා රත්නයක් තමන්ගේ වචන වලින් සරලව ප්‍රකාශයටපත් කරලා ඉවරයි. බලන්න අපගේ ජීවිතය තුළ අපි මේ සසරේ ගමන් කරනකොට අපි දන්නේම නැතුව අපට අනන්ත අප්‍රමාණ වැරදෙන අවස්ථා තියෙනවා. අපි අපගේ ක්‍රියා තුළින් මිනිසුන්ට ඉන්සා කරනවා, පීඩා කරනවා. එහෙම ඉන්සා පීඩා කරනකොට ඒකේ කර්මානු විපාක අනුවේ ඒ කර්මඵලයේ ධර්මතාවයට අනුව අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් దేవතාවන් වැඩ සිටින ස්ථානයක දෙවියෝ අරක්ගත්ත රුක්ක මූලවලට ගිහිල්ලා අපි යම් යම් වැඩ කරන්න පටන් ගත්තාම ඒ අයට ඉන්සා පීඩා කරදර පමුණවන්න පටන් ගත්තාම ඒ අයගෙන අපට ඉන්සා පීඩා එනවා. එහෙනම් අපි කරදර කළොත් අපට කරදර එනවා. අපි යහපත කළොත් අපට යහපත එනවා. අපි කාට හරි ඉන්සා කළොත් අපටත් ඉන්සා වෙනවා. අපි කාට හරි නිନ୍ଦා අපාස කළොත් ඒ නිନ୍ଦා අපාසය නැවත අපට එනවා. මේ කාරණා සියල්ල තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා උන්වහන්සේලාට මහා කරුණාවෙන් දේශනා කරනවා නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ එහෙනම් මේ ලෝකේ කිසිම සත්වයකට ප්‍රාණ ඇති ජීවියෙකුට මේ දුක් දෙන්න එපා. ඒගොල්ලෝ සමච්චලයටපත් කරන්න එපා. මේ ලෝකේ යම්කිසි ප්‍රාණ තියෙන සත්වයකට පුංචි ඉරියරයක් හිංසාවක් කරන්න පුළුවන් නම් ඒ හිංසාව පවා නොකර ඉන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ ගාථා රත්නය තුළින් තථාගතයන් වහන්සේ අපට විශාල ධර්මතාවයක් දේශනා කරනවා. එනම් මේ ලෝකේ නැනවතුන් විද්වතුන් ඒ වගේම ආර්ය පුද්ගලයන් මේ මේ දේවල් වැරදි මේ මේ දේවල් මේ නිර්වාණයට අදාළ නැහැ මේකට විනයට අදාළ නැහැ මේවා ඇවත් කියලා දේශනා කරනවා නම් ඒ විද්වතුන් විසින් දේශනා කරන ඒ පුංචි පුංචි ඇවතක් පවා ආර්ය ශ්‍රාවකයා විසින් නොකළ යුතුයි එහෙනම් නච කුද්දන් සමාචරයේ කිංචි නච කුද්දන් කියලා කියන්නේ පුංචි පුංචි දේවල් සමාචරයේ කිංචි මේ ඔව් ඒ වගේ විද්වතුන් විසින් ප්‍රකාශයට පත් කරන බොහොම සරල වැරදක් වුණත් ඒ පුද්ගලයා විසින් වැළකෙන්න ඕනේ නොකළ යුතුයි කියන එක. එහෙනම් තථාගතයන් වහන්සේ මේ කියන ධර්ම කාරණාව තුළ උන්වහන්සේ දේශනාවට පත් කරන්නේ මොකද්ද කියලා බැලුවාම අපි දන්නවා මේ ලෝකේ අපට සිල් කඩන්න පුළුවන් වැරදි කරන්න පුළුවන් මට්ටම් හතරක් තියෙනවා. පඨවි මට්ටමින් අපට පානාතිපාතා කරන්න පුළුවන්, හොරකම කරන්න පුළුවන්. ඒ වගේම අපට අපේ අතින් කරන්නේ නැතිව වෙන කෙනෙක් අතින් කරවන්න පුළුවන්. ඒකට අදාළ අනුබල දෙන්න පුළුවන්. ඒකට කියනවා ආපෝ මට්ටමින් ඒ අදින්නාදානය කරන්න පුළුවන්. ප්‍රාණඝාතය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හොරකමක් සම්බන්ධයෙන් ප්‍රාණඝාතයක් සම්බන්ධයෙන් වචන වලින් කියන්න පුළුවන්. එන අපි කියන වචන ඇහිලා මිනිස්සු දුවගෙන ගින් වැලට පයින්නවා, වෙලට පයින්නවා, ගහෙන් පයින්නවා, මිනිස්සු ආබනවා, බෙල්ල වැලදා ගන්නවා. එහෙනම් මේ මිනිස්සු එකපාරට තමන්ගේ ජීවිතය නැති කරගන්න හේතු උනේ මේ වචන නේද? එහෙනම් මේ වායෝ මට්ටමිනුත් අපිට ප්‍රාණඝාත කරන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපට පුළුවන් ද්වේෂ සිතිවිලි පාල කරලා ඒ කට්ටියට නිന്ദා අපාස සම්බන්ධ සිතිවිලි පාල කරලා ඒ කට්ටිය කරේ වෛර චේතනා පාල කරලා ඒ චේතනාවල තියෙන උණුසුම වැඩි නිසා තේජෝ ගතිය වැඩි නිසා ඒකට ඇදෙන කර්ම නිසා අරයට දුක් විඳින්න සිද්ධ වෙනවා අපි 108 වාරයක් 1008 වාරයක් කෙනෙකුට අයාපතක් වේවා අයාපතක් වේවා කියලා ජප කෙරුවොත් ඒ චේතනාවේ තියෙන ධාරිතාව වැඩි වෙලා ඒකේ තේජෝ ස්වභාවය වැඩි වෙලා ඒ මිනිසයා මොනතරම් කුසලෙන් ඉතිහාස එයාට යම් යම් අකුසල තිබුණොත් ඒ අකුසල වහාම ඉස්මතු වෙලා එයාට අවඩක් වෙනවා මේක තමයි යంత్ర මන්ත්‍ර ගුරුකම් කියලා කියන්නේ එහෙනම් මේ ලෝකේ පංචශීලයේ කඩන්න, ලෝක සත්‍යයට දුක් දෙන්න ක්‍රමවේද අතරකින් පුළුවන්. පඨවි මට්ටමින් පුළුවන්, ආපෝ මට්ටමින් පුළුවන්, වායෝ මට්ටමින් පුළුවන්, තේජෝ මට්ටමින් පුළුවන්. එහෙනම් මේ ආකාර හතරකින් දුක් දෙන්න පුළුවන්. නමුත් සියුම් මට්ටම් අපට වැටහෙන්නේ එහෙනම් යම් යම් උත්මයෝ ಗುಣධර්ම වඩලා ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ වගේ සියුම් මට්ටමකින් අකුසලයක් වෙනවා මේ වගේ සියුම් මට්ටමකිනුත් ඇවතක් වෙනවායි කියලා ඒ වගේ යම්කිසි ආර්ය පුද්ගලයෙක් යම්කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ කරගෙන මේ මේ දේවලුත් වැරදි කියලා කියනවා නම් එසේ ප්‍රකාශ කරනු ලබන ඒ එවැනි පුංචි වැරද්දක් වත් ඒ උත්සමයා විසින් නොකළ යුතුයි එසේ නොකළ ආර්ය ගමනේ ගමන් කරන මේ මාවතක් තමයි තථාගතයන් වහන්සේ නචපුද්දාන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝපරේ උපවදේයුම් කියන ගාථාව තුළින් දේශනා කරන්නේ එහෙනම් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන අවසාන කාලය දක්වා මේ ලෝකයේ පවතින පුංචිම ඇවත මොකද්ද කියලා කිව්වාම අපේ චර්යා වලින් වෙන ඇවත, චෛතසික වලින් එන ඇවත, වචන වලින් වෙන ඇවත කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රියාව සිත වචනය කියන මේ තුන්දර මුල් කරගෙන අපි මේ ලෝක සත්‍යයට යම්කිසි ඉන්සාවක්, පීඩාවක්, කරදරයක් කරනවා නම් ඒ ඉන්සාව, පීඩාව, කරදරය හේතු කරගෙන මේ ලෝක සත්‍ය විශාල දුකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා නම් කරුණාව දයාව අනුකම්පාව පාරමිතාවක් වශයෙන් පුරනවා නම් ඒ උත්තමයා ඒ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ කිසිම කුරා කුඹේකටවත් ඉන්සා නොකළ යුතුයි පීඩා නොකළ යුතුයි අපට ලැබෙන සියලෝම පීඩාවෝ වේදනාවෝ ඉන්සාවෝ හැම එකක්ම අපේ අකුසලයට අනුව අකුසලයට අනුව පවට පිනට අනුව සිදුවෙන දේවල් එහෙනම් ඒවා වෙතරේ කම්පණයටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඒවා යහපත් මට්ටමින් අපට අවශ්‍ය මට්ටමින් ඒක සිදු වෙන බව දැනගෙන අපි සන්තෝෂ වෙන්න ඕනේ කර්මය ඉවර වෙනවයි කියලා හිතාගෙන. එහෙනම් නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදයියොන් කියන මේ තථාගත පණිවිඩය තුලින් අපට පෑඩිලිව පේනවා මේ උත්තමයන් වහන්සේලා කවදාවත් මේ ලෝකේ කුරා කුඹයකටත් අනතුරු කරන්නේ නැහැ, ඉන්සා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ. උන්වහන්සේලා මේ ලෝකේ ඉන්නවද කියලාත් හොයන්න බෑ. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් කිසිම ගහක කොළයක් නොකඩමු, කිසිම පුරාවක් කූඹියක් නොපාගමු, කිසිම සතෙකුගේ කයට ඉන්සා නොකරමු, කිසිම සතෙකුගේ සිතට පීඩා නොදෙමු කියන ප්‍රතිපත්තිය තුල පිටේවාම එයාට වඩන්න ಗುಣධර්මයක් නැහැ. එයා දන්නේම නැතුව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලටපත් වෙනවා. හේතුව එයාට මේ ලෝකේ වඩන්න කිසිම දෙයක් දෙයක් නැහැ. වඩන්න තියෙන්නේ හදන්න තියෙන්නේ සිත කය වචනය. එහෙනම් තුන්දොරෙන් මේ තරම් සියුම් වැරද්දක්වත් නොකරනවා නම් යම් ආර්ය පුද්ගලයෙක් මේක වැරදි කියලා කියනවා නම් ඒකේ කියන ලබන වැරද්දක්වත් එයාගෙන් නොවෙනවා නම් එයාට මේ ලෝකේ කවදාවත් ඉපදෙන්න හේතුවක් වෙන්නේ නැහැ. එයා මේ ලෝකේ නැවත අපට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් නැකපුද්දන් සමාචරේ කිංචි යේන විඤ්ඤෝපරේ උපවදයියුම් කියලා කියන්නේ ඒ මහා වෘක්ෂ වනයේ තපෝ වනයේ තුල හිමාල අඩ අඩවිය තුල ඒ ආර්ය ශ්‍රාවකයන් 500ක් නමක් කොහොමද ජීවත් වෙන්න ඕනේ? Tamante ඉන්සා පීඩා කරන දෙවි දේවතාවන්ට අමනුෂ්‍ය වාගේ එක එක රූපමවල පෙන්වන දෙවි දේවතාවන්ට අපි මොන විදියටද සලකන්න ඕනේ කියන එක තමයි තථාගතයන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. සුඛිනෝ වා කේමිනෝ උන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා හැමෝගෙම යාපත පිණිස වැඩ කරන්න සියලු සත්වයන්ගේ සුව පිණිස වැඩ කරන්න සියලු සත්වය සුවපත් කරන්නයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපට ඉන්සාවක් පීඩාවක් කරන අපට වේදනාවක් කම්පනයක් ඇති කරන යම්කිසි ජීවියෙක් මේ ලෝකේ ඉන්නවා නම් එයා සුවපත්භාවයට පත් කරන්න එයාව ස්පිතමුක්ත බවට පත් කරන්න කියන ඉල්ලීම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සබ්බේ සංසා භවන්තු සුඛිතස්සා එහෙම නැත්නම් සුඛිනෝවා කේමිනෝ උන්තු කියන මේ ගාථා දෙකේ තථාගතයන් වහන්සේ අපට දෙන කමඨාන මොකද්ද අපිට මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්නට අවවාදයක් දෙනවා එහෙනම් මේ ලෝකේ කිසිම අවස්ථාවක කිසිම මොහතක කිසිම ජීවියෙකුට ඉන්සා පීඩා නොකර ඒ ජීවින්ට ඒ සක්ස කුලවලට අපි මෛත්‍රිය පාන්න ඕනේ ඒගොල්ලෝ සුවපත් වෙන්න ඕනේ සුඛිතභාවයටපත් වෙන්න ඕනේ ඒ භවය තුළ ඒගොල්ලෝ ඈතර වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියන චේතනාවෙන් අපි මේ ලෝක සත්‍යයන්ට කටයුතු කරනවා නම් අපේ අතින් මේ ලෝකෙ මොකවත් වෙන්නේ නැහැ. එනම් සුඛිනෝවා තේමිනෝ උන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. සබ්බේ සත්තා සියලුම සත්වයෝ මේ ලෝකේ සුවපත් භාවයට පත් වේවා සුඛිතමුත් භාවයට පත් වේවා කියනකොට අපට පුළුවන් ද ඔරකම කරන්න. ඇයි ඔරකම කෙරුවාම ඒ සත්‍යය සුවයටපත් වෙන්නේ සුවපත් භාවයටපත් වෙන්නේ ප්‍රාණයක් ඝාතනයක් කෙරුවොත් ඒ සත්‍යය සුවයටපත් වෙනවද? නෑනේ පින්වත්නි. එහෙනම් බලන්න අපේ ඔරකම කළාම සත්‍යෙක් සුවපත් වෙන්නේ නෑ. ප්‍රාණඝාතනයක් කෙරුවාම සත්‍යෙ සුවපත් වෙන්නේ නෑ. කාමයේ වරදව ඇතුරුනාම ඒ සත්‍යය සුවපත් වෙන්නේ නෑ. වෙන සත්‍යය සංගවාගෙන වාචය තකා බොරු කියවාම සුවපත් වෙන්නේ නැහැ. අපි නිවන්නට ප්‍රමාද වෙලා ඒ ප්‍රමාදය තුලින් තව කෙනෙකුට බාධාවක් ඇති වුනාම ඒක තුලින් සුවපත් භාවයටපත් වෙන්නේ නැහැ. එහෙනම් සුඛිනෝ වා කේමිනෝ ඔන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන ගාථා රත්ණයට අනුව මේ ලෝකයේ සියලෝම සත්වයේ සෝපත් භාවයට පත් වෙන්න ඕනේ නිවනින් සැනසෙන්න ඕනේ දුකෙන් මිදෙන්න ඕනේ කියලා අපි වැඩ කටයුතු කරන්න පටන් ගත්ත ගමන්ම ඔක්කොමට කලින් අපි තමයි ඉස්සෙල්ලාම අරියත් බෝධියෙන් පිරිනුවම් පාන්නේ හේතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් නොදී කරදරයක් නොදී හිංසාවක් නොදී සියලු දෙනාගේම යහපත පිණිස සුවපත් භාවය පිණිස කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා පංචශීලයෙන් පරිපූර්ණ වෙනවා ලෝකෝත්තර කමඨාන නිමා කරනවා භාවනා කරලා ඉවර කරනවා සමාධි සීල සුවයෙන් එයා ඈතර වෙනවා එහෙනම් එයා නැවත මේ ලෝකේ කවදාවත් ගර්භාෂයකට ඇතුල් වෙන්නේ නැහැ උප්පත්ති ලබන්න නයිජාතු ගබ්බසෙයං පුනරේතිති කියලා අපිට කියන්න පුළුවන් එහෙනම් අද ගාථා රත්නය තුලින් නචපුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොම් යම් යම් ශාස්ත්‍රුන් වහන්සේලා නැනවතුන් විසින් මේ මේ දේවල් වැරදි මේ මේ දේවල් අවක් කියලා දේශනා කරනවා නම් එසේ සඳහන් කරන පුංචි අවතක්වත් ආර්ය ශ්‍රාවකයා විසින් නොකළ යුතුයි ඒ වගේම ඒ ආර්ය උත්තමයන් වහන්සේලා මේ ලෝකයේ සියලුම දෙනාගේ යහපතට වැඩ කළ යුතුයි සියලු සත්‍යයන්ගේ සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි ඒ පිළිබඳ පිළිබඳව ඒගොල්ලන්ට අවශ්‍ය උපකාර උදව් කළ යුතුයි. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා තුළ මේ උත්තරී මනුෂ්‍ය ධර්මයේ තියෙනවා නම් මේ ආර්ය ගුණාංගය තුළ පිටනවා නම් එයා මේ ලෝකෙ කිසිම කෙනෙකුට අනතුරක් කරන්නේ කිසිම ගාක කොළයක් එයාගේ අතින් කැඩෙන්නේ කිසිම කුරා කුඹියක් එයාගේ අතින් මැරෙන්නේ නැහැ. කිසිම පරුස වචනයක් මුසාවාදාවක් සම්පප්පලාවක් පිටිනා වාචාවක් එයාගේ කටින් කියවෙන්නේ නැහැ. එයා මේ ලෝකේ ජීවත් වෙන අන්තිම මොහොත දක්වා එයාගේ කයේ චර්යාව තුළින් කෙනෙක් දුකටපත් වෙන්නේ වේදනාවටපත් වෙන්නේ එහෙනම් මේ ආර්ය උත්තමයන් වහන්සේලා මේ ආකාරයෙන් ඉන්න ඕනේ මේ විදිහටයි කමඨං වඩන්න ඕනේ කමඨං වඩන උතුමන් වහන්සේලා ජීවත් වෙන්න ඕනේ මේ විදිහටයි කියන එක තථාගතයන් වහන්සේ බොහොම සරලව අපට මේ ගාථා රත්නය තුලින් දේශනා කරනවා ඒ වගේම තමයි මේ ගාථා රත්නය තුල අපි දකිනවා මට්ටම් 31ක් තියෙනවා එහෙනම් නචපුද්දාන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදයියුම් සුඛිනෝවා කේමිනෝ ඔන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මේ ගාථා රත්නය තුළින් තවත් එක පියවරක් උඩට ගිහින් බලනකොට අපට පේනවා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවේ මහත ඒ සම්මා සම්බුද්ධත්වයේ උසපළල අපට පේනවා මේ කියන්නේ අපි මේ ලෝක සත්‍ය කෙරේ තියෙන ඇවත් පිළිබඳවත් අපි යම්කිසි චර්යාවක යෙදෙනවා නම් ඒකේ තියෙන වරද පිළිබඳවත් නෙමෙයි මේ කියන්නේ ලෝකෝත්තර නිර්වාණ මාර්ගය පිළිබඳව එහෙනම් භාග්‍යතුන් වහන්සේ 500ක් යම්තාක් නමකට මේ ධර්මයේ දේශනා කරලා ඔබ වහන්සේලා ගිහිල්ලා නැවත ඒ හිමාල අඩවියේ තපෝවණයට ගිහින් නැවත භාවනා කරන්නට මේ ආකාරයෙන් කරන්නට කිව්වාම උන්වහන්සේලා ඇස් දෙක පියාගෙන වාඩි වුණාම දැන් මතක් වෙනවා නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ උපරේ උපවදයෝ මොනවද සමච්චලයට පත් කරන වැරදක් කියලා පෙන්නන ඒ පුංචි පුංචි දේවල් මොනවද මේ චෛතසිකවල ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ එහෙනම් අපි භාවනාවට වාඩි වෙලා ගෙවල් මතක් වෙනවා නම් අන්න ලෝභයක් ඇති වුණා අන්න මුලාවක් ඇති වුණා ඒ උත්තම ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා කියනවා ලෝභ චෛතසික ද්වේෂ චෛතසික මෝහ චෛතසික නිවනට පටහැනි ඒවා ඇවත් ඒවා අපට මේ ලෝකෙට පිළිකාවක් වාගේ එහෙනම් ඒවා ඇති වෙනවයි කියලා කියන්නේ දුක්කට හේතුවක් වෙනවා උප්පත්තියට හේතුවක් වෙනවා නැවත නැවත කර්ම ගොඩනගෙන්න හේතුවක් වෙනවා එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා විද්වතුන් වශයෙන් ඉදිරිපත් වෙලා උන්වහන්සේලා වහන්සේලා දේශනා කරන පුංචි වැරද්දක්වත් මම නොකළ යුතු නම් මගේ චෛතසික වලින්වත් මේක වෙන්න බෑ. එහෙනම් සිත තුළින් තාම මේ වැරදි වෙනවා. එහෙනම් මේ සමාචරයට පත් කරපු මේ කුද්දම් කියලා කියන පුංචි වැරදි, ඒ උපවරදයෙන් කියලා කියන ඒ විද්වතුන් විසින් දේශනා කරපු මේ වැරදි තාම මන් විසින් සිදු වෙනවා. එහෙනම් මේකේ වැරද්ද මං අදන්න ඕනේ කියන ඒ ආර්ය උතුමන් වහන්සේලා තමන්ගේ චෛතසික වල වෙන පුංචි පුංචි වැරදි මොනවද කියලා කල්පනා කරලා ඒ සියලුම වැරදි උන්වහන්සේලා අදනවා. එහෙනම් බලන්න මේක පටවි මට්ටමින් අපි කලබල වෙලා මැදින් දුවනවා. අපි කලබල වෙලා කතා කරනවා. අපේ පුද්ගලික අදහස් අපි ගොඩාක් ලස්සනට අලංකාර කරලා විදාපානවා. එතකොට අනිත්‍යගේ කාර්ය ඒවා බාධාවටපත් වෙනවා. එයාගේ වෙලාවල් අපි නිසා විනාශයටපත් වෙනවා. එයාගේ ශ්‍රමය විනාශයටපත් වෙනවා. නිදාස සංසුම්භාවය විනාශයටපත් වෙනවා. එහෙනම් මේ වගේ වැරදි කිසිම මොහතක ආර්ය ශ්‍රාවකයෝ කරන්නේ නැහැ. ඒ ආර්ය උත්තමයන් වහන්සේ කල්පනා කරනවා අපි හැමෝම බොහොම සන්තෝසයි විවේකයෙන් ඉන්න. එහෙනම් අනිත්‍යයේ විවේකය මම නැති කරන්නේ. අනිත්‍යයේ විවේකයට බාධා වෙන පිණිස මම කතා කරන්නේ. අනිත්‍යයේ විවේකයට බාධා කරන පිණිස මම කිසිම શબ્දයක් මම මෙතන නගන්නේ කිසිම ක්‍රියාවක මම යෙදෙන්නේ කියලා උන්වහන්සේලා උන්වහන්සේලා ගලක් ගා තිබ්බා වාගේ පිළිම වාගේ වාඩි වෙලා ඉන්නවා. කොසල් රජුරෝ ඒ අඹෝගෙනට ඇවිල්ලා බලනකොට 500ක් ස්වාමීන් වහන්සේලා බුද්ධ ප්‍රමුඛ වැඩ ඉන්නවා. හැබැයි එක්කෙනෙක් ඉන්නවා වගේ කිසිම සද්දයක් නැහැ. ගහක පොළයක් වටෙනකොට ඒ වැටිච්ච සද්දය ඇහෙනවා. 500ක් නමකින් එක සද්දයක් එක උස්ම රැල්ලක සද්දය ඇහෙන්නේ. එතකොට තමයි අපි පිළිගන්නේ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්යමා සංඝයා මේ ಗುಣධර්ම වඩනකොට මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් පරිපූර්ණ වෙනකොට උන්වහන්සේලා කිසිම කෙනෙකුට මේ ලෝකයේ දුක්ක් දෙන්නේ නැහැ. කරදරයක්, හිංසාවක්, පීඩාවක් දෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝක සත්‍යයේ සුවපත් භාවය පිණිස තමන්ගේ සහෝදර සංඝයාගේ සුවපත් භාවය පිණිස මේ බුද්ධ ශාසනයේ සියලෝම කෙනාගේ යාපත් සුභසිද්ධිය පිණිස උන්වහන්සේලා ගලක් ගහක් වාගේ නිවි සැනසීම ලබනවා. එහෙනම් මේ ආකාරයෙන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට පුංචි වැරද්දක්වත් වෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ එක හදවතින් ජීවත් වෙන ක්‍රමවේදය ඒ ධර්මතාවය මෙතනදී දේශනා කරනවා. එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ අපි තවත් කෙනෙක් එතකොට කොයි ආකාරයෙන්ද කරදර කරලා තියෙන්නේ මොන විදිහටද කරදර මගෙන් වෙන්න පුළුවන් කියලා බොහොම කල්පනාවෙන් ප්‍රඥාවෙන් දැකලා මැදින් යනකොට අවසරය අරගෙන යනවා වාඩි වෙනකොට අවසරය අරගෙන වාඩි වෙනවා අපට පිළිගන්නනකම් මොකවත් ගන්නෙ නැහැ අවශ්‍ය තරම අරියට මැනලා ගන්නවා හේතුව තවත් අපේ සහෝදර සංඝයා මේකේ වළඳන්න ඉන්නවා එහෙනම් අවශ්‍ය දේවල් වටිනා දේවල් ඔක්කොම අපි ටික ඔඩොක්කුවේ පුරවගත්තාම අනිත් ස්වාමීන් වහන්සේලා විඩාවටපත් වෙනවා උන්වහන්සේලාට කුසගින්නේ භාවනා කමටහන් වඩන්න සිද්ධ වෙනවා. එන ආර්ය ශ්‍රාවකෙක් බඩගින්නේ භාවනා වඩනවා නම් ඒ බඩගින්නට හේතුව මම නම් මගේ කෑදරකම නම් මගේ ලෝභය නම් ඒකාන්ත වශයෙන්ම මගේ අරහත් බෝධියට සමවදින්න කලින් ඒ වන්දිය ඒ ණය මම පොලිස් එක්ක ගෙවන්න ඕනේ. ඒ නිසා තමන්ගේ පමණ දැනගෙන ගන්නවා. තමන්ට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් කිසිම මොහතක අතක් කරලා පිළිගත්තත් ඒක ගන්නෙ නෑ. හේතුව මේ සංඝ පරම්පරාව වැඩිහිටි භාවයට ගරු කරනවා. අපි දකිනවා ඒ උත්තම ගුණාංගය පරිපූර්ණව ලෙලදුන රාතන් වහන්සේ නම ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ කොණ්ඩඤ්ඤ රාතන් වහන්සේ ළඟට ගිහින් පත්කඩේ එදලා ඕකාස වන්දාමි බන්තේ කියලා වල මයාකටම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං කියලා කියලා ඕකාස ద్వාරත් එන කතං සබ්බං අපරාධං කමතෙමේ බන්තේ කියලා වන්දනා කරනකොට ඒ කොණ්ඩඤ්ඤ රාතන් වහන්සේ කල්පනා කරනවා කන්‍යාවෙන් ලෙලදෙන තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඒ සම්මා සම්බුද්ධ ධර්ම ආසනයේ වැඩ ඉඳලා ධර්මයේ දේශනා කරන්න තරම් ප්‍රඥාවෙන් ලැබෙන අග්ගමා පඬිත ශ්‍රාවකයන් වහන්සේ පස්කඩේලලා මට වඳිනවා මං පළවෙනි රාතා නිසා මගේ වස් වැඩි නිසා උන්වහන්සේ මට নমස්කාර කරනවා මේ තරම් උත්තරී මනුෂ්‍ය ධර්මයකින් පෙළෙන නිසා උන්වහන්සේ ගොඩාක් සන්තෝෂයටපත් වෙලා නැවත දුක් වෙනවා මේ තරම් ප්‍රඥාවෙන් ලැබෙන උත්සමයකින් මං වැඳුම් ගන්නෙ කොහමද මම මේ වන්දනාමාන වලට සුදුසු නෑ කියලා උන්වහන්සේ වනයේට පිටත් වෙලා යනවා එහෙනම් බලන්න අපි මේ ලෝකයේ වැඩිහිටිභාවයට මොනතරම් ගරු කරන්න ඕනේද? ඒ වස්වලට අපි කොච්චර වඩු ගරු කරන්න ඕනේද? සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල වලටපත් වෙච්ච උත්තමයන් වහන්සේලාට මොනතරම් ගරු කරන්න ඕනේද කියන එක අපි තථාගතයන් වහන්සේගේ දේශන වලින් අපි දකිනවා. එහෙනම් මේක වස්වලට විතරද? වස් නැතුවත් අපි ගරු කරන්න ඕනේ. එහෙනම් වස් වැඩිම මේ ස්වාමින් වහන්සේ තමයි අපි දන්නවා පෝටලේ ඒ මහානායක හාමුදුරුවෝ. එහෙනම් ඒ මහානායක ඒ ඉස්කවීරයන් වහන්සේ හැම කෙනා කෙනා ළඟටම ගිහිල්ලා කියනවා මේ අනේ අපේ හාමුදුරනේ මට කමටානක් දෙන්න රාත් වෙන්න ඒක මට වස් වැඩි මම ඔබ වහන්සේලාට කමටාන් දුන්න මානායක හාමුදුරෝ ඒ වුණාට මට ප්‍රශ්නයක් තියෙනවා මම රාත් වෙලා නැහැ බුදුහාමුදුර මට කියන ස්පෝට්ලේ කියලා ඉස්භාවය අයින් කරන්න මාව ඉස් කරන්නයි කියලා උන්වහන්සේ ඉල්ලීමක් කරනවා. එතකොට උන්වහන්සේට කමටහන් දෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක් සමත් වෙන්නේ පුංචි අත්වරුදු සාමණේර රාතන් වහන්සේ විතරයි සුදුසුකම් ලබන්නේ. උන්වහන්සේගේ වක්තික පැත්තකින් තියලා, ඒ මානායකකම පැත්තකින් තියලා, ඉස්තවීරකම උන්වහන්සේ ඔතලා පැත්තකින් තියලා, නමවනු වැඳලා, පසඟ පීටුවක් දනගාලා අනුකම්පාවෙන් ඉල්ලනවා. අනේ මා රාතන් වහන්සේ මට අනුකම්පාව කරන්න. මම ඉස්භාවයෙන් පෙරිලා, මාගේ ඉස්භාවය අයින් කරන්න. මාගේ හඳුර බොරුභාවය අයින් කරන්න මාගේ මිනිසත් භාවය අර්ථවත් කරන්න මාගේ විඥානීය දුකෙන් මුදව ගන්න ඔබ වහන්සේ මට අනුකම්පා කරලා පීඨ වෙන්නයි කියලා ඒ අරියත් මාර්ගයේ ඵලයට নমස්කාර කරනවා ඒ අරියත් රාතන් වහන්සේගේ වැඩිහිටි භාවයට নমස්කාර කරනවා ඒ රාතන් වහන්සේ පිළිගන්නවා මම ඔබ වහන්සේට වඩා වැඩිහිටි මම කියන දේවල් අහනවා නම් මම ඔබ වහන්සේට කමටහන් දෙනවා වැඩිහිටියාගේ අවවාද අනුශාසන පිළිගන්නවද කියලා අහනවා එහෙමයි අපේ හාමුදුරනේ මම පිළිගන්නවා ඔබ වහන්සේ මට අනුකම්පා කරන්න කිව්වම ඒ අරියත් බෝධියට සමවැදිච්ච ඒ අත්වරුදු වැඩිහිටි ස්වාමින් වහන්සේ ඒ මහරහතන් වහන්සේ ඒ අග්ගමා පඬිත මානායක බාල ස්වාමීන් වහන්සේට ආවාද කරනවා ඒ බාල ස්වාමීන් වහන්සේ ඒ වැඩිහිටි පුංචි රාතන් වහන්සේගෙන් ආවාද අනුශාසන අරගෙන රාහත් බෝධියට සමවදිනවා එනම් පොටලේ මානායක හාමුදුරුව මහරහතන් වහන්සේ බවට මේ සම්බුද්ධ ශාසනයට රහත් එක් වශයෙන් ඇතුළු වුණා එහෙනම් අපට මේකෙන් පේන්නේ වත් අඩු වුණත් මාර්ගඵලයක් තිබුණා එයාගේ මාර්ගඵලයට ඒ අවබෝධයට අපි ගරු කරන්න ඕනේ ඒ උත්තරමයන් වහන්සේ තුළ තියෙන ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම වලට අපි ගරු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මාර්ගඵල නැති වුණත් ඒ වස්සානයේට ඒ වස් කාලයට අනුව ඒ උපසම්පදාවට අපි ගරු කරන්න ඕනේ වැඩිහිටි භාවයට ගරු කරන්න ඕනේ එහෙනම් අපට උදාහරණ උපමා ලෝකෙට ගිහිලා නගරවලට ගිහිලා හොයන්න දෙයක් නැහැ තථාගතයන් වහන්සේගේ ශාසනය වෙච්ච සිදුවුම් ටික අපි බලනකොට අපට පේනවා වස් වැඩිනම් নমස්කාර කළා මාර්ගඵල වලින් ලෙලදෙනවා නම් උත්තරී මිනිස් ධර්ම වලින් ලෙලදෙනවා නම් ඒත් নমස්කාර කළා එහෙනම් බලන්න අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ নমස්කාර උපකාර කරන්න ඕනේ කොහොමද ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ සිත රිදවන්නේ නැතුව අපි කොහොමද පුංචි ඇවතකින් බේරෙන්නේ කියලා බලනකොට තථාගතයන් වහන්සේ සියලුම දේවල් දේශනා කළා ඉවරයි ඒක තමයි නටකුද්දාන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් එනම් අපි මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් නැගිටිනකොට ඇවිදිනකොට සැතපෙනකොට කතා කරනකොට ඉඳ ගන්නකොට මේ සෑම ඉරියව්වක් පිළිම ඇවත් වෙනවද කියලා 100න් ඉන්න ඕනේ අපෙන් වරදක් වෙනවද කියලා 100න් ඉන්න ඕනේ. අපෙන් පන්සිල් කැඩෙනවද කියලා 100න් ඉන්න ඕනේ. අපි අපි දන්න කාරණා වලට මත් වෙලා අපේව දොඩවනවද කියලා 100න් ඉන්න ඕනේ. අපි දන්න දේවල් තුලින් මහාන්‍ය ඇති කරගෙන මහාන්‍ය මුලා වෙනවද කියලා අපි 100න් ඉන්න ඕනේ. අපේ චර්යාව නිසා කට්ටියගේ නිදාස නැති වෙනවා. ඒක කෙරේ 100න් ඉන්න ඕනේ. අපි කතා කරන වචන නිසා මිනිස්සු තුල ද්වේෂය ඇති වෙනවා. ඒගොල්ලන්ට අපි කෙරේ වෛරයක් ඇති වෙනවා. ඒක කෙරේ 100න් ඉන්න ඕනේ. එහෙනම් වළඳනකොට, ඇවිදිනකොට, කතා කරනකොට ඉන්නකොට වැඩ ඉන්නකොට සැතපෙනකොට මේ සෑම ඉරියව්වක් තුළින්ම පුංචි වැරදක්වත් භාග්‍යතුන් වහන්සේ විනය පිටකේ සඳහන් කරන ඒ පුංචි ඇවතක්වත් නොවන විදිහට වගා බලා ගන්න ඕනේ ඒ විද්වතුන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු කිසිම වරදක් නොකරන්ට අපි වග බලා ගන්න ඕනේ ඒ තරම් මේ ලෝකයේ අහිංසක වෙච්ච මුර්ධකමින් පිරිච්ච නියතමානි කෙනෙක් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නයට ගැප් කරලා තමයි නචපු සම්බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ ඒ වගේ කුංචි වරදක්වත් නොකර ඉන්නයි කියලා දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි තවත් ඉහළට මේ ගාථා රත්නය බලනකොට තවත් කාරණාවක් අපේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඒක තමයි ඒ ගාථා රත්නය තුලින් සඳහන් වෙන කාරණාව අපි යම්කිසි ශ්‍රාවකයන් වහන්සේගේ අඩුවක් වැරද්දක් දැක්කාම යම්කිසි උපාසක උපාසිකාවගේ වැරද්දක් අඩුවක් දැක්කාම අපි විවේචනය කරන්නේ නින්දා කරන්නේ අපාස කරන්නේ නචපුද්දන් සමාජරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොන් කියන ගාථාවට අනුව අපට පෙන්වලා දෙන්න පුළුවන් තරවටු කරන්න පුළුවන් මේක වැරදි හදා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නමුත් නැවත භාග්‍යතුන් වහන්සේ වහන්සේ දේශනා කරනවා සුඛිනෝවා කේමිනෝ උන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා මේ ලෝකේ සියලුම දෙනාගේ යාපත පිණිස ඒගොල්ලන්ගේ නිවන පිණිස දුකෙන් මිදීම පිණිස සුවපත් භාවය පිණිස වැඩ කරන්න ලෝක සත්‍ය සුඛිත භාවයට පත් කරන්නට කටයුතු කරන්න කියලා කියන නිසා අපි ඒගොල්ලන්ට දුකක් ඇති කරන්න බෑ නින්දාවක් ඇති කරන්න බෑ අගෞරවයක් ඇති කරන්න බෑ ඇයි ඒ පුංචි වරද පෙන්නකොට යාට අගෞරවයක් වුණා නම් නින්දාවක් වුණා නම් අපාසයටපත් වුණා නම් එයා ඒක පිළින් පීඩණයට, කම්පනයකට, වේදනාවකටපත් වුණා නම් අන්න සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන එක එතන කැඩෙනවා. ඒ ශික්ෂා පදය, ඒ ಗುಣධර්මයේ පිරිහෙනවා. එහෙමනම් අපි කොහොමද කතා කරන්න ඕනේ? අපිට අඩු කෙනෙක් නම් අපි කතා කරන ආයස්මතුන් වහන්සේ අපට අවසරයි. එතකොට ඒ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා වැඩිහිටි ස්වාමීන් වහන්සේ මගෙන් අවසර ගන්නේ මට කමඨාණන් දෙන්න යන්නේ උන්වහන්සේ බොහොම මගපත් වෙලා පත්තඩේ එළලා අවසරයි ඕකාත වන්දාමි බන්තේ කියලා নমස්කාර කියලා කරලා කියනවා අපි හාමුදුරනේ අවසර ඉල්ලපු කාරණාව මට කියන්න කියලා එතකොට අපි කියනවා ඔබ වහන්සේ ගිලම්පස දෙනකොට බලන්න සීනි තිනවද කියලා ටිකක් බීලා බලලා මට පූජා කළා යම් කිසි දෙයක් කාලා බීලා රස බලලා දෙනවා නම් ඒකේ ආනිසංශය අඩුයි දානේ කියලා කියන්නේ අත්හැරීම ඒකෙන් රස බලන්නේ ලුණු හැඹුල් සීනි බලන්නේ එහෙනම් යමක් පූජා කරනකොට ඒකාන්ත වශයෙන්ම අත්හැරීම විතරයි අපේ ඔළුවේ තියෙන්න ඕනේ මේකේ වටිනාකමවත් මේ රූපේවත් නාමයේවත් ඒ ගන්ධේවත් කෙරේ අපට වටිනාකමක් තියෙන්න බෑ ඒතර වරදක් වුණා ඔබ වහන්සේ අදා ගන්න කැමති නම් මම මේ දේ කියන්න කැමතියි කියලා මං හදා ගන්න කැමති ඊටපස්සේ නැවත කියන ඕකාස ద్వාරයෙන් කතන් සබ්බං අච්චයන් කමත මේ බන්තේ මගෙන් වරද්දක් වුණා මට සමා වෙන්න ඕකාස කමාමි බන්ත වහන්සේ ဒုတိයම්පි තතියම්පි කියලා සමාව අරගෙන ඒ වරද ආයි අදන්නේ නැහැ. එහෙනම් කොච්චරක් සීනි මේ කෝපයට දාන්න ඕනේද කියලා ඒක ප්‍රඥාවෙන් දැකලා ඒ අවශ්‍ය දෙයට අවශ්‍ය තරම් දාලා අදලා ඉබලා බලන්නේ නැහැ. රස බලන්නේ නැහැ. ඒක ඉඳුල් කරන්නේ නැහැ. ඒක බොහොම ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා අද්දකින් පූජා කරලා নমස්කාර කරලා ඒ පින් ටික අනුමෝදන් කරගන්නවා. එහෙනම් මේ විදිහට අපි මේ ලෝක සත්‍යයට යම්කිසි වරදක් වෙන්නනකොට යම්කිසි අඩුවක් පාඩුවක් අවවාදයක් අනුසාර ශාසනාව කරනකොට මේ ලෝක සත්‍යාගේ සුඛිත මුඛිත භාවයට මම කැප වෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා බවට පත් කරන බවට මම පොරොන්දු වෙලා තිනවා. එහෙනම් මේ ලෝකේ කවදාවත් මම කෙනෙක් නින්දාවට අපාසයට පත් කරන්නේ විවේචනාත්මකව කතා කරන්නේ ඒ කට්ටියගේ ඉත රිදෙන විදියට, එපා වෙන විදියට, මා කෙරේ වෛර බඳ ගන්න විදියට මම ඇතිරෙන්නේ සිතවිලි ඇති කරන්නේ කතා කරන්නේ කියන එක කෙරේ අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේක තමයි නටපුද්දන් සමාචරයේ කිංචි යේන අඤ්ඤෝ පරේ උපවදයියොන් කියන තුලින් තථාගතයන් වහන්සේ තේජෝ මට්ටමින් දේශනා කරන ධර්මය එනම් පඨවි මට්ටමින් අපි දැක්කා ආපෝ මට්ටමින් දැක්කා වායෝ මට්ටමින් දැක්කා තේජෝ මට්ටමින් දැක්කා එනම් මේ ආකාරයෙන් අපි මේ ලෝකයේ පුංචි අවතක්වත් නොකර බොහොම කල්පනාවෙන් සීයෙන් තථාගතයන් වහන්සේගේ සරණ යනකොට මේ ලෝකයේ තියෙන සියලෝම සත්වයෝ සුවපත් භාවයටපත් වෙනවා සුඛිනෝවා කේමිනෝ ඔන්තු බවටපත් වෙනවා එහෙම පත් වෙන්නේ නැත්නම් නැත්නම් අපි ඒගොල්ලන්ට උදව් කරනවා ඒ මට්ටමටපත් වෙන්න මේ ලෝකයේ සියලෝම දෙනා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵලවලට පත් වෙලා කෝටි 800ම මාර්ගඵලලාභින් බවට පත් වෙලා හැමතැනම බුදුන් වඳිනවා හැමතැනම බෞද්ධ ජලයේ එළවෙනවා බුදුදහම පවතින ඒ දේශය කොයිද කියලා බලනකොට පෘථුවියම දේශයක් බවට පත් වෙලා තථාගතයන් වහන්සේට බුද්ධ පූජා පවත්වන්න විහාරය කොයිද තින්නේ කියලා අහනකොට මේ මහා පෘථිවි තරලයේම භාග්‍යතුන් වහන්සේගේ විහාරස්ථානය බවට පත් වෙලා එනම් භාග්‍යතුන් වහන්සේ මේ පොළවේ ලෙලදෙනවා සම්මා සම්බුද්ධ තේජස මේ මහා පොළවේ වීදෙනවා සියලුම බොහොම දෙනා උන්වහන්සේගේ ආර්ය කුලෙ ඉපදිච්ච ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙලා සුඛිනෝවා කේමිනෝ උන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා එහෙනම් අපි මාර්ගඵල වලට පත් වෙලා මේ ශාසනය ලැබෙනවා වාගේ සියලෝම දෙනා මාර්ගඵල වලට පත් වෙලා සසර දුක නිවා ගන්නට අපි උදව් කරන්න ඕනේ උපකාර කරන්න ඕනේ කිසිම කෙනෙකුගේ අඩුවක් පාඩුවක් දැකලා අපි කැළඹෙන්නේ ඒ අඩුව පාඩුව නිසා අපිත් වරද්දක් අඩුවක් අපි තුල හදාගන්නේ නැහැ කෙනෙකුගේ අඩුව හදලා එයාගේ අපිරිසිදුභාවය ස්වභාවය පිරිසිදු කරනවා මිසක් ඒ අපිරිසිදු භාවයට දොස් කියලා අපිත් අපිරිසිදු වෙලා බලනකොට එකම දෙන්න දෙන්නම අපිරිසිදු වෙලා එහෙනම් යම් කිසි කෙනෙක් මඩ පෑගිලා එනකොට ඒ මඩ අපේ අතින් අපි හතුල්ලන්න යන්නේ නැහැ. එතකොට අපේ අතෙත් මඩ ගෑවෙනවා. අපි වතුර ටිකක් පූජා කරලා ඒ කකුල් වල තියෙන මඩ හොද ගන්න ක්‍රමවේදය කියලා දුන්නාම එයා සෝද ගන්නවා. අපි යට උදව් කරනවා. එයා හොදගෙන එයා පිරිසිදු වෙලා අපි වාගේ පිරිසිදු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ, රාගයේ කියන අපිරිසිදු භාවයන්ට ගොදුරු වෙන ස්වාමින් වහන්සේ නමක් ඒ වගේම ගීපින්වතෙක් අපි දැක්කාම එයාට පිරිසිදු වෙන්න උදව් කරන්න ඕනේ. සුඛිත මුහිත භාවයට පත් වෙන්න උදව් කරන්න ඕනේ ආර්ය ජාතිය ඉපදෙන්න අපි එයාට අවවාද අනුශාසනා උදව් උපකාර කරන්න ඕනේ මිසක් එයා විවේචනය කරලා නිඳා කරලා අපාකයටපත් කළා අපිත් ඒ දුස්සීල සංඛ්‍යාවට නාමයට නාම ලේඛනයට පත්වීම කිසිසේත්ම නොකළ යුතුයි එහෙනම් ඒ තපෝ වනයේදී ඒ මිනි ඔළු පේනවා භාගයට කුණු වෙච්ච මලකඳන් පේනවා එතකොට ඒවට අපාස කරලා නිඳා කරලා ඒවට විවේචනය කරලා වෛරය පාලා ඒගොල්ලෝ අපිරිසිදු වුණා ඒක තථාගතයන් වහන්සේ සම්බුද්ධ ඥාණයෙන් දැක්කා. එහෙනම් මොනතරම් මේ ලෝකයේ අපිරිසුදුභාවයේ තිබුණත්, දුස්සීලභාවයේ තිබුණත්, ඒ එකකින්වත් අපි දුස්සීල වෙන්න, අපිරිසිදු වෙන්න, අපි පරිස්සමෙන් අපේ සීලය රැකගෙන උන්වහන්සේලාට පිරිසිදු වෙන්න, අපට වඩා උත්තරී මනුෂ්‍ය ධර්මවලින් ලැබෙන්න අපි උදව් කළ යුතුයි. මේක තමයි මේ ගාථා රත්නයේ තේරුම. නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදයියුං සුඛිනෝවා කේමිනෝ උන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙනම් මේ උදාසන අපි සාකච්ඡා කරන මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තුන්වෙනි ගාථා රත්නය අපට අවශ්‍ය ධර්ම දේශනාවක් බවට පත් වුණා අපට අවශ්‍ය උත්තරීතර කමඨාණක් බවට පත් වුණා එන අද ඉඳලා අපි මේ ලෝකයේ පුංචි අවතක්වත් නොවි අපි ආර්ය කුලයේ ඉපදුනා තථාගතයන් වහන්සේගේ ලේ ධාතුවෙන් අපි ඉපදුනා අපේ ලේ තථාගතයන් වහන්සේගේ ලේ අපේ බුද්ධ පුත්‍රයෝ බවට පත් වුණා ආර්ය ජාතියේ ජාතකත්වය අපට ලැබුණා පුරවැසිභාවය ලැබුණායි කියන අදහසින් අපි මේ ආර්ය જાතියේ ඇසිරීමට අනුව ඇසිරෙමු පුංචි වැරදක්වත් පුංචි පරිමාණයෙන්වත් සිල් නොකඩෙන මට්ටමට පරිස්සමෙන් සීයෙන් කටයුතු කරමු මේ ලෝක සත්‍යයේ නිවනට අවශ්‍ය උදව් උපකාර කරමු මේ සියලු සත්‍ය සුඛිත මුත බවට පත් කරන්න අවශ්‍ය උදව් උපකාර ලබා දෙමු අපි සංසාර දුක නිවාගමු එහෙනම් මේ ගාථා රත්නය තුලින් ලැබුණු කමඨාන අනුශාසනාව ධර්ම දේශනාව අපේ ජීවිත කාලය තුළම කමඨාන වශයෙන් පුරුදු කරමු සෑම මොහොතක් පාසාම මේක මෙනෙහි කරලා මේකේ තියෙන පුංචි පුංචි අවස්ථා පඨවි මට්ටමින් ආපෝ මට්ටමින් වායෝ මට්ටමින් තේජෝ මට්ටමින් නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත පුරුදු කරලා මේ ලබාපු මිනිසක් භවය අපි අර්ථවත් කරමු අපි මේ භවයේ සියලුම දුක් වලින් නිදහස් වෙලා සංසාර දුකෙන් අත මිදෙන්නත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල වලටපත් වෙලා ප්‍රඥාවෙන් යුතුව මේ ලෝකෙට දුක නිවන් කරන්න ධර්මයේ දේශනා කරන්නට මේක අපේ අවසාන කමඨාන වශයෙන් ධර්ම දේශනා වශයෙන් පත් කරගමු කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. නැවත මේ ગાථා තුනක් දැන් අපි සාකච්ඡා කරලා අවසන් මේ ગાථා තුන නැවත පිරිතක් වශයෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුතුව මේ සෑම වචනයක්ම ලෝකෝත්තර අර්ථය ප්‍රත්‍යක්ෂ වීමෙන් යුක්තව අපි දේශනා කරන්නට මේ පිරිත් සජ්ජායනාට নমස්කාරය තුන් වතාවක් කියමු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 සක්කෝ උජූච සූජූච සුවචෝ තස්ස මුදු අනතිමානේ සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල උක උත්ති සම්තින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච පුද්දං සමාචරේ කිංචී යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා හොඳයි මේ ගාථා රත්නය තුලින් අපි ලබා ගත්තා වූ අවවාදය අනුශාසනාව කමඨාන ජීවිත කාලයේ පුරාම මතකයේ පැවතිලා නැවත නැවත මෙනෙහි වෙලා මේ ගාථා රත්නයේ තියෙන උත්තරී මනුෂ්‍ය ධර්ම අපේ ජීවිතවල ප්‍රගුණ වෙලා මේ ගාථා රත්නේ අපේ චරිත වලින් එලි දක්වන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා මේ ගාථා රත්නවල තිබෙන ආ වූ සියලෝම ಗುಣධර්ම වචන වලින් ප්‍රකාශයටපත් වේවා මේ ගාථාවල තියෙන උත්තරී ආර්ය මනුෂ්‍ය ධර්ම ಗುಣධර්ම අපේ සිටිවිලි වලින් ප්‍රකාශයටපත් වේවා සිත කය වචනය කියන සුන්දර කරණීයමක සූත්‍රයේ බවට පත් වේවා සෑම චර්යාවක් ඉරියව්වක්ම කරණීයමක සූත්‍රයක් බවට පත් වේවා අපේ සිත කය වචනේ සෑම කම්පනයක් ඉරියව්වක් ප්‍රකාශයක් ඇතිරීමක්ම මේ ලෝක සත්‍යයට ධර්මයක් බවට පත් වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම පෙරවන් කරනවා